නමුත් භාග්‍යතුන් වහන්සේ මේ විවිධාකාර දැනුම් ඒකරාශී කරන පද්ධතීන් අතර තමන්ගේ අත්දැකීමට එහෙමත් නැත්නම් ඍජු අත්දැකීමට මූලිකත්වය දීලා ඒ දිනු කරගන්න අවබෝධය තමයි එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ අවබෝධය තමයි මේ සතිපට්ඨානයේදී ඉස්මතු කරලා පෙන්වන්නේ. එතකොට මේ සතිපට්ඨානය එතකොට ප්‍රධාන කොටස් හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්.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 නොවතන තමයි තාම වැදගත්. ඒ කියන්නේ අපි මේවා තේරුම් ගත්තට ප්‍රමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බණ ඇහුවට ප්‍රමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ අහන බණ අපේ අත්දැකීම් වල දැන් අපි හොඳට අභ්‍යාසයක් වශයෙන් කරලා බලන්න ඕනේ. එතන තමයි අන ධම්මානුපස්සනාවක් වැඩෙන්නේ. ස්කන්ධ පංචකය පිළිබඳව ධම්මානුපස්සනාවක් වැඩෙන්නේ අන්න ඒ අවස්ථාවේදී.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 තේරුම් අරගෙන බොහොම ලස්සන ගාථා කීපයකින් උත්තර දෙනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. එවං ඛණ්ඩේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. දැන් මේ මාර දිව්‍ය පුත්‍රයා සත්වයේ පුජ්‍යලයක් මමෙක් කියලා කිව්වට ඒක ඇවිල්ලා මේ ඔබේම තියෙන මෝඩකමට අහන ප්‍රශ්නයක්. එහෙම මේ සත්වයේ පුජ්‍යලයක් මෙතන නැහැ.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 වේදනාවන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන එක තමයි වේදනානුපස්සනාවද සිද්ධ වෙන්නේ. සංඥාවන් සංස්කාරයන් විඥානයන් කොහොමද හැසිරෙන්නේ කියලා බලන එක තමයි චිත්තානුපසනාව සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් අපිට තේරෙනවා දැන් මේ ධම්මානුපසනාව කොටසේදී අපිව නැවතත් බුදුරජාණන් වහන්සේ අර අර අපි කලින් වඩපු දහමට නැවතත් යොමු කිරීමක් කරනවා.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 ඉවත් හිතේ යම් සංඥා පහළ වෙනවා. ඉතින් අපි ඒක සංඥාවක් වශයෙන් හඳුනගන්නේ නැහැ. අපි ඒක යම් කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අඳුනගෙන ඔන්න ඒ ගැන ලොකුවට සතුටක් ඇති කරගන්නවා. අහවලා මේ ඉන්නේ. අහවලා තමයි මට මතක් වුනේ. යා කොච්චර හොඳද? කොච්චර ලස්සනද?